අයිබවන් අද අපි ගැඹුරින් කතා කරන්න සූදානම් වෙන්නේ බුදුදහමේ ඊටාම වැදගත් ඒ වගේම ටිකක් ගැඹුරු සූත්‍ර දේශනාවක් ගැන. හ්ම්. මේක තමයි අලගද්ද උපම සූත්‍රය. ඔව් සර්ප උපමාවෙන් දේශනා කරපු එක නේද? හරියටම සර්පේක් උපමාවට ගනිමින් තමයි මේ දේශනාව දිගහැරෙන්නේ. අපිට මේක ලැබිලා තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේදී වදාළ විදිහට. ඔව්. ඉතින් අද අපේ මේ කතාබහේ මේ ගැඹුරු විමසුමේ අරමුණ තමයි ධර්මය වැරදියට තේරුම් ගත්තොත් අල්ලාගත්තොත් වෙන්න පුඩන් භයානකකම පෙන්වන එක. ඒ වගේම නිවැරදිව නුවණින් අවබෝධ කරගැනීමේ තියෙන වටිනාකම. ඔව්. මේ කතාවේ මුල ඒක පටන් ගන්නේ ඇරිට්ට කියලා භික්ෂුවක් මුල් කරගෙන එයාගේ වැරදි මතයක් තමයි මේකට හේතු වෙන්නේ. ඒක තමයි. ඇත්තටම කේන්ද්‍රීය සිදුවීම ඒක. අරිට හම්දරණ හිතනවා බුදුහාඳුරෝ අන්තරායකාරී නිවනට බාධායි කියපු දේවල් තියනානේ. ඔව් කාමවස්තුන් වගේ දේවල්. අන්න ඒවයි යෙදුනත් ඇත්තටම කිසිම හානියක් කිසිම බාධාමක් නිවනට වෙන්නේ නැහැ කියලා. ඒකනම් භයානක වරදවා වටහා ගැනීමක්. බරපතල එකක්. එලා අපි එතනින්ම පටන් ගමු. කවුද මේ අරිට හාමුදුරෝ? එයා පැවිදි වෙන්න කලින් අර ගිජුලිහිනි පුහුණුකරුවෙක් වෙලා හිටියා කියලාත් කියවෙනා නේද? ඔව් එහෙම සඳහනක් తీරෝ. ඉතින් අනිත් භික්ෂූන් වහන්සේලාට මේ අදහස ආරංචි වෙනවා. උන්වහන්සේලා ඉතින් අරිට්ඨ හාමුදුරන්ව හම්බ වෙලා බොහොම කාරුණිකව මේක පහදන්න උත්සාහ කරනවා. ආයුෂ්මතුනි අරිට්ඨ ඔය ඔබතුමා දරණ මතේ වැරදි. එහෙම භාග්‍යවතුන් වහන්සේට චෝදනා කරන්න එපා කියලා. මොඩ බුදුන් වහන්සේ කියලා තියෙන්නේ හාත්පසින්ම වෙනස් දෙයක්නේ. ඔව්. උන්වහන්සේලා මතක් කරනා භාග්‍යවතුන් වහන්සේ හැමතිස්සම දේශනා කළේ කාමයන්ගේ ආස්වාදේ බොහොම ටිකයි. ඒක දුක අනතුර තමයි වෙඩි. අර උපමා එහෙමත් මතක් කරනවා ඉතින් නේද? ඔව්. ඇට සැකිල්ලක් වගේ, මස් කෑල්ලක් උදුරගන්න දඟලන ලිහිණියෙක් වගේ, ගිනි අඟුරු වලක් වගේ, හීනයක් වගේ, සර්ප හිසක් වගේ මේ කාමයේ තියෙන භයානකකම අල්ප ආස්වාදේ පැහැදිලි කළා නේද කියලා මතක් කරලා දෙනවා. ඒ තරිට්ට. එයා මේ අදහස පිළිගත්තද? නෑ. එයා තමන්ගේ මතයේම දැඩිව හිටියා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒක අතෑරියේ නෑ. හ්ම්. එතකොට මොකද උනේ? ඉතින් මේ කරුණ විසඳ ගන්න බැරි තැන අනිත් භික්ෂූන් වහන්සේලා මේක භාග්‍යවතුන් වහන්සේට සැල කරනවා. භාග්‍යවතුන් වහන්සේට දැන් මේක ආරංචියේ? ඔව්. උන්වහන්සේ අරිට්ඨ භික්ෂුව තමන් වහන්සේ වෙතට ගෙන්නනවා. ගෙනලා කෙලින්ම ප්‍රශ්න කරනවා. අරිට්ඨ ඔබ ඇත්තටම මේම අදහසක් දරනවද? අන්තරාය කරයි කියපු දේවල් වල යෙදුනාට බාධාවක් නැහැ කියලා හිතනවද කියලා. එතකොට අරිට්ට අරිට්ට භික්ෂුව බුදුන් වහන්සේ ඉස්සරහත් එසේය ස්වාමිනී මම එහෙම තමයි තේරුම අරන් ඉන්නේ කියලා තමන්ගේ මතය පිළිගන්නවා. ආ එතකොට තමයි නේද? භාග්‍යවතුන් වහන්සේ බොහොමත් අදින් අවවාද කරන්නේ. අර මෝගපුරිස කියන වචනේ පාවිච්චි කරලා. ඔව් හිස් මිනිසා කියන අර්ථයෙන්. බොහොම සැරින් අහනවා මෝඩය මම නොයෙක් ආකාරයෙන් නොයෙක් උපමාවෙන් මේ කාමයන්ගේ භයානකකම දුක බාධක බව දේශනා කරලා තියෙද්දි කාටනම් ඇහුණද මගෙන් එහෙම නැත්නම් ඔබ කොහොමද මේ වගේ වැරදි අර්ථකථනියක් දෙන්නේ කියලා. ඒ කියන්නේ ඒ වැරදි අවබෝධයේ බරපතලකම පෙන්වා දෙනවා. හරියටන. ඔබ මේ ධර්මය වැරදියට අරගෙන ඔය වැරදි මතේ නිසා මටත් බොරුවට චෝදනා කරනවා. ඒ වගේම ඔබ ඔබවත් නසා ගන්නවා අනවශ්‍ය විදියට පෞරස් කර ගන්නවා මේක ඔබට දිග කාලයක් දුකට අහිතට හේතු වේවි කියලා බොහොම තදින් අවවාද කරනවා. එතකොට ඇරිට්ට හාමුදුරුවන්ගේ ප්‍රතිචාරය එතනදී එයාට කතා කරගන්න බැරි වෙනවා සම්පූර්ණයෙන්ම නිශ්ශබ්ද වෙලා ලැජ්ජාවෙන් වගේ හැකිලිලා ඉතින් පිළිතුරක් දෙන්න බැරිව ඉන්නවා. බුදුන් වහන්සේ එතනින් නැවතුනේ නෑ නේද? අනිත් භික්ෂුන්ගෙනුත් ඇහුවා. ඔව් ඊට පස්සෙ උන්වහන්සේ රැස් වෙලා හිටපු අනිත් භික්ෂුන්ගෙන් අහනවා මහණෙනි ඔබලා කවදා හරි අහලා තිනවද මම මේ ඇරිට්ට කියන විදිය දේශනාවක් කරනවා භික්ෂුන් එක ප්‍රතික්ෂේප කරනවා නැත ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ හැම විටම නොඑක් ක්‍රමවලින් දේශනා කළේ කාමයන්ගේ බාධක බවත් අන්තරාය බවත් තමයි ඒවයේ ආස්වාදයේ අඩුයි දුක වැඩි අනතුරු වැඩි කියලයි කියලා යරි නිවැරදි දහම නැවතත් තහවුරු කරනවා. හරි. මේ සිද්ධිය තමයි පසුබිම. ඊට පස්සේ තමයි අර අතිශය ප්‍රසිද්ධ වැදගත් උපමා දෙක එන්නේ. පළවෙනි එක සර්ප උපමාව. අලගද්ද උපමා කියන නමත් හැදෙන්නේ ඒකෙන් නේද? ඔව්, අලගද්ද කියන්නේ දියණයෙක් සර්පෙක්. ඒ උපමාව තමයි මේ සූත්‍රේ හරය වගේ. මොකද උපමාවෙන් කියවෙන ගැඹුරු කාරණය. හරි. මේකයි කියන්නේ කෙනෙක් ඉන්නවා එයාට සර්පයෙක් අල්ලගන්න ඕන වෙනවා. එයා සර්පයව දකිනවා දැකලා සර්පයව අල්ලගන්න යනවා. හැබැයි එයා අල්ලගන්නේ වැරදි තැනින්. ඒ කියන්නේ? ඒ කියන්නේ බෙල්ලෙන් අල්ලනවා වෙනුවට එයා අල්ලන්නේ සර්පයාගේ කඳෙන් හරි වලිගෙන් හරි. එහෙම ඇල්ලුවම මොකද වෙන්නේ? සර්පයා අපහු හැරිලා දෂ්ට කරනවා. හරියටම ඒ සර්පයා මාර අල්ලපු කෙනාට දෂ්ට කරන එයා මරණයටපත් වෙන්න හරි මරණයට කිට්ටු වෙන දුකකට හරි පත්වන්නවා. ඒ කියන්නේ සර්පයාව වැරදියට ඇල්ලීම යාටම මිනුණා. ඔව්. ඒ වගේමයි සමහර අය මේ ධර්මයේ ඉගෙන ගන්නවා. හැබැයි ඉගෙන ගන්න වැරදි අරමුණකින්. වැරදි අරමුණක් කිව්වේ. ඒ කියන්නේ වාද විවාද කරන්න, තර්කය වලින් දිනන්න, මම තමයි දන්නේ කියලා අනිත් අයට පෙන්වන්න එහෙම නැත්නම් දොස් නගන්න මේ වගේ අරමුණු වලින් ධර්මයේ ඉගෙන ගන්නවා. හැබැයි එහෙම ඉගෙන ගන්නකොට නුවණින් ඒකේ අර්ථය විමසන්නේ නැහැ. හ්ම්. ඉතින් එහෙම නුවණින් විමසන්නේ නැතුව වැරදි අරමුණකින් ග්‍රහණය කරගත්ත ඒ ධර්මයම අර සර්පයා වගේ ඒ පුද්ගලයාට අනර්ථයේ තිනිස දුක පිණිසම පවතිනවා. ඒ කියන්නේ ධර්මයේම යට වින වෙනවා. ඔව්. ධර්මය නොදැන ඉන්නවටත් වඩා භයානක වෙන්න පුළුවන් ධර්මය වැරදියට අල්ලා ගැනීම. එතකොට නිවැරදි ක්‍රමය මොකද්ද? සර්පයාව හරියට අල්ලගන්නේ කොහොමද? නිවැරදි ක්‍රමය තමයි නුවණ තියෙන කෙනා සර්පයාව අල්ලද්දී පොඩි දඬු කැබැල්ලකින් හරි මොකක්කින් හරි සර්පයාගේ බෙල්ල හොඳට බිමට තද කරලා අල්ලගන්නවා. ආ. එතකොට සර්පයට දඟලන්න, දෂ්ට කරන්න බෑ. බෑ. හොඳට අල්ලගත්තට පස්සේ අනතුරක් නෑ. ඒ වගේ යම් කෙනෙක් ධර්මයේ ඉගෙන ගන්න විමුක්තිය පිණිස, අවබෝධය පිණිස නම් එයාගේ අරමුණ හරි. ඕ එයාගේ අරමුණ හරි එයා ඒ ධර්මයේ අර්ථය නුවණින් විමසනවා මේකෙන් කියවෙන්නේ මොකද්ද මේකේ යථාර්ථය මොකද්ද කියලා ගැඹුරින් හිතනවා. අන්න එහා නුවණින් විමසලා නිවැරදි අරමුණින් ධර්මීය ග්‍රහණය කරගත්තම ඒ ධර්මියම යාට හිතසුව පිනිස යහපත පිනිස අන්තිමේදී නිවන පිනිසම හේතු වෙනවා. හරිම පැහැදිලි. අරමුණයි නුවණින් විමසීමයි තමයි වැදගත් වෙන්නේ. හොලයි. එතකොට දෙවෙනි උපමාව පහුරු උපමාව. ඔව් ඒකත් බොහොම ප්‍රසිද්ධ එකක්. ගංගකින් එතර වෙන්න පාවිච්චි කරන පහුරක් නැත්තම් ඔරුවක් වගේ දෙයක් ගැන මේ කියන්නේ නේද? හරියටම. කෙනෙක් ඉන්නවා එයාට ලොකු ගඟක් හම්බ වෙනවා. එයාට එගොඩ වෙන්න ඕනේ. මෙගොඩ භයානකයි. එගොඩ තමයි සුවදායක ආරක්ෂිත. හ්ම්. ඉතින් එයා තනකොළ, ලී දඬු, වැල් එහෙම එකතු කරලා පහුරක් හදාගන්නවා. ඒ පහුර පාවිච්චි කරලා අත්පා වලින් වීරිය කරලා එයා අර ගඟෙන් එගොඩ වෙනවා. ආරක්ෂිත තැනට යනවා. ඊතර වුණා. ඔව්. දැන් ඊතර වෙලා ඉවරයි. ඊතර වුණාට පස්සේ එයා හිතනවද ආ මේ පහුර මට ගොඩාක් උදා වුණා. ඒ නිසා මම මේක කැරේ තියාගෙන ඉස්සරහට යන්න ඕනේ කියලා. ඒක ඕන ඕනේ ඊතර වෙන්න විතරයි. ඒ වගේමද ධර්මයේ ඒ වගේම තමයි මේ උතුම් ධර්මයේ බුදුන් වදාළ මේ උතුම් ධම පහුරක් වගේ. ඒක අපිට අවශ්‍ය වෙන්නේ මේ සසර නැමැති ගඟෙන් එතර වෙන්න. නිවන අවබෝධ කරගන්න. ඒක මෙවලමක් විතරයි. මෙවලමක්. එතර වුණාට පස්සේ, ඒ කියන්නේ නිවන අවබෝධ කළාට පස්සේ අර පහුර වගේම මේ ධර්මයට පවා ඇලි ගලී ඉන්න එක මේක මගේ මේක තමයි සියල්ල කියලා උඩඟු වෙලා අල්ලගෙන ඉන්න එක සුදුසු නෑ. ධර්මයේ පවා අතහැරින්න වෙනවන. එතකොට අධර්මයේ වැරදි දේවල් ගැන කතා කරන්න දෙයක් නෑ නේද? ඒක තමයි බුදුන් වහන්සේ අහන්නේ. මහණෙනි මේ උතුම් ධර්මයේ පවා අතහැරිය යුතුයි කෙනවන අධර්මයේ ගැන කවර කතාද කියන. මේක හරිම ගැඹුරු අදහසක්. අපි සාමාන්‍යයෙන් හිතන්නේ ධර්මය කියන්නේ අල්ලාගෙනම ඉන්න ඕන දෙයක් කියලා. ඒක ඊතර වෙනකන්. ඊතර වුණාට පස්සේ ඒ බැඳීමත් අතහැරින්න ඕන. හරි. මේ පහුර අතහරිනව වගේ අපි තව මොනවද අතහරින්න ඕනේ නැත්නම් වැරදයට අල්ලගෙන ඉන්න දේවල් මොනවද කියලාත් මේ සූත්‍රය කතා කරනව නේද? අර වැරදි දෘෂ්ටි ගැන හැව. ඔව් ඊළඟට දේශනාව යොමු වෙන්නේ මේ පැත්තට. දෘෂ්ටි එහෙම නැත්නම් වැරදි වැටහීම්. වැරදි මතවාද හටගන්නා ස්ථාන හයක් ගැන කතා කරනවා. මොනවද ඒ තමයි රූපය, වේදනාව, සංඥාව, සංඛාර, විඥානීය කියන මේ පංචස්කන්ධය සහ තවත් දෘෂ්ටිමය වශයෙන් මගේ කියලා ගන්න දේවල් මේව සම්බන්ධයෙන් තමයි මූලිකවම වැරදි දෘෂ්ටි තුනක් හටගන්නේ. ඒ මොනවද? ඒතන් මම, මේ මගේය, ඒසෝ හමස්මි, මේ මම වෙමි, ඒසෝ මේ අත්තා, මේ මගේ ආත්මය වේයයි කියන දෘෂ්ටිය. ඒ කියන්නේ මමත්වේ මගේ කිය හැඟීම. ඔව්. මේ පංචස්කන්ධය හෝ ලෝකයේ දේවල් දිහා බලලා මේක මගේ, මේ ඉන්නේ මම, මේක තමයි මගේ සදාකාලික ආත්මය කියලා වැරදියට අල්ලා ගැනීම බොහෝ දුක් හටගන්නේ මේ ආත්ම දෘෂ්ටිය නිසා. මෙතනදී තමයි අර බුදුදහමේ මූලික ඉගැන්වීමක් වන අනාත්ම සංකල්පේ වැදගත් වෙන්නේ. ශ්‍රාවකයා ඒ කියන්නේ ධර්මයේ නිවැරදි වහන තේරුම් ගන්න කෙනා මේ රූප වේදනා ආදී දේවල් දිහා බලලා නුවණින් දකිනවා නේතං මම නේසෝහමස්මි නමේසෝ අත්තා කියලා. ඒ කියන්නේ මේක මගේ නෙවෙයි මේ මම නෙවෙයි මේක මගේ ආත්මය නෙවෙයි කියලා යථාර්ථය දකිනවා. අනාත්ම කියන එක තව ටිකක් සරලව පැහැදිලි කළොත් ඒ කියන්නේ මේ පංචස්කන්ධය ඇතුළේවත් මේ මුළු ලෝකෙ කොතනකවත් ස්ථිරව පවතින වෙනස් නොවන සදාකාලික මම කියලා හරයක් සාරයක් එහෙම නැත්නම් ආත්මයක් හොයාගන්න බෑ කියන එක. හැමදේම වෙනස් වෙනවා. හැම දෙයක්ම හැම මොහොතකම ඇති වෙමින් නැති වෙමින් වෙනස් වෙමින් පවතිනවා. ඒ නිසා ඒවා අනිත්‍යයි. ඒ වෙනස් වීම අපිට පාලනය කරන්න බැරි නිසා ඒක අපේ වසඟේ පවතින්නේ නැති නිසා දුකයි. එහෙම අනිත්‍ය දුක්ඛ ස්වභාවයක් තියෙන දෙයක මම කියලා ස්ථිරාත්මයක් තියෙන විදිහක් නැහැ. ඒක තමයි අනාත්ම. යමක් නැති වෙද්දී කෙනෙක් මිය ගියාම, දේවල් වෙනස් වෙද්දී අපි ගොඩක් දුක් වෙන්නේ, තැති ගන්නේ, අර මගේ කියලා අල්ලගෙන ඉන්න නිසා එතකොට හරියටම බුදුන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් තැතිගන්නේ බාහිර දෙයක් නැති වුනාම හරි තමන්ගේ ඇතුලේ මුගක් හරි දෙයක් ආත්මය වගේ නැති වෙයි කියන බයෙන් හරි ඒ තැතිගිරීමට හේතුව ආත්ම දෘෂ්ටිය මගේ ලෝකය මගේ ආත්මය කියලා අල්ලගෙන ඉන්න නිසා එතකොට ඒ දෘෂ්ටිය නැති කෙනා ඒ දෘෂ්ටිය නැති ආර්ය ශ්‍රාවකයා මගේ කියාගන්න දෙයක් ලෝකේ ඇත්තටම නැති බව දන්න නිසා කිසි දෙයක් නැතිවීමෙන් තැති ගන්න නෑ. හ්ම්. සූත්‍රයේ තවදුරටත් මේ ආත්ම දෘෂ්ටියේ තියෙන નિසරබව ගැන කියවෙනවා. ඔව්. බුදුන් වහන්සේ අහනවා ලෝකයේ කිසිම දෙයක් නিত্য, ස්ථිර, සදාකාලික නැත්නම් එහෙම දෙයක් අල්ලගෙන සිටීමෙන් දුක හට නොගන්නා දෙයක් හොයාගන්න බැරි නම් ඇත්තදම ආත්මයක්වත් ආත්මයට අයිති දෙයක්වත් නැති තැන මේ ලෝකයාත් ආත්මයක් නිත්‍යයි සදාකාලිකයි කියලා දෘෂ්ටියක් ඇති කරගන්න එක සම්පූර්ණ මෝඩකමක් නෙවෙයිද කියලා. ඒක බොහොම තර්කානුකූල ප්‍රශ්නයක්. ඔව් ඒ යථාර්ථය දකින්න කෙනා තමයි පංචස්කන්ධේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා නුවණින් දකින්නේ. එහෙම දකිද්දී ඒ ගැන කලකිරෙනවා. කලකිරීමේ නිසා ඒවට ඇලෙන්නේ නැහැ. නොඇලීම නිසා හිත මිදෙනවා. ඒ මිදුණු තැන තමයි නිවන. ඔව්. එහෙම මිදුණෝ කෙලස් නැති කල රහතන් වහන්සේ ගැන නොයෙක් උපමා වර්ණනා කරනවා. උන්වහන්සේව හොයාගන්න බෑ. උන්වහන්සේ ගැන අදහසක් ගන්න බෑ. හරියට නියුණු ගින්නක් වගේ කියලා. හරි. දැන් අපේ සූත්‍රය අවසාන භාගයට එනවා. එතනදී බුදුන් වහන්සේ තවත් වැදගත් කරුණු ටිකක් සාරාංශගත කරනවා වගේ නේද? ඔව් එකක් තමයි උන්වහන්සේ අවධාරණය කරනවා මම දේශනා කරන්නේ එකම දෙයයි දුක සහ දුක නැති කිරීමේ මාර්ගය පමණයි. අනවශ්‍ය දාර්ශනික වාද විවාද නෙවෙයි. නෑ, කෙලින්ම ප්‍රශ්නට පිළිතුර. ඒ වගේම කියනවා මේ ධර්මයේ දේශනා කරනකොට ඒ අනුව ජීවත් වෙනකොට ලෝකේ නිന്ദා ප්‍රශංසා දෙකම එන්න පුළුවන්. සමහරු බණී සමහරු වර්ණනා කරයි. ඒ දෙකේදිම තථාගතයන් වහන්සේත් ශ්‍රාවකයන්ත් කම්පා වෙන්නේ නෑ. අර අහස වගේ කිසි දෙයකට ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව මැදහත් සිතින් ඉන්න ඕනේ කියලා. අන අයිති නැති දේ අතහැරීම ගැන තායේ මතක් කරනව නේද? ඔව්. මහණෙනි, ඔබට ඇත්තටම අයිති නැති දේ අතහරින්න. ඒක ඔබට දිගුකාලීන හිතසුව පිණිස පවතෙයි කියලා දේශනා කරනවා. මොකද්ද මේ අයිති නැති දේ? ඒ තමයි මේ රූපය, වේදනාව, සංඥාව, සංඛාර, විඥානය කියන පංචස්කන්ධය. උදාහරණයක් දෙනවා. මේ ජේතවනාරාමේ තියෙන තනකොළ, දර කෑලි කවුරු හරි අරන් ගියොත් ගිනි තිබ්බොත් ඔබට දුකක් අනස්සල්ලක් ඇති වෙනවද ඒක මගේ කියලා. නෑ ඒක අයිති නැති නිසා දුකක් නෑ. අන්න ඒ වගේම තමයි ඔබට ඇත්තටම අයිති නැති මේ ශරීරය ගැනත් ඒක දි รา පත් වෙද්දී ලෙඩ වෙද්දී මැරිලා යද්දී අනේ මගේ දේ නැති වුණා කියලා නොසලී ඉන්න කියලයි දේශනාව. හරිම ප්‍රායෝගික උපදෙසක්. අවසානයේදී මේ ධර්ම මාර්ගයේ යන අයට ලැබෙන ප්‍රතිඵල ගැනත් සඳහන් කරනව නේද? නියට වශයෙන්ම බුදුන් වහන්සේ දේශනාව නිමා කරන්නේ මහණෙනි මේ මා විසින් මනවින් දේශනා කරන ලද පැහැදිලි කරන ලද විවෘත කරන ලද ධර්ම විනය තුල සමහර භික්ෂූන් සියුඩු කිලේශ නසා රහත් බවට පත්වෙනවා තවත් සමහරු ඕපපාතිකව බමලෝ ඉපිද අනාගාමී ඵලයටපත් වෙනවා. තවත් අය සකදාගාමී සෝතාපන්න ඵල ලබනවා. ඒ කියන්නේ විවිධ මට්ටම් වල ප්‍රතිඵල ලබනවා. ඔව්. ඒ විතරක් නෙවෙයි ධර්මයට අනුව හැසිරෙන ධම්මානුසාරී ශ්‍රද්ධාවෙන් යුක්තව පිළිපදින සද්ධානුසාරී අයත් ඒ මාර්ගයේ ඉන්නවා. අඩුම තරමේ තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් ප්‍රේමයක් තියෙනවා නම් ඒ අයටත් සුගතිය සහතිකයි කියන දේශනා කරනවා. ඒ කියන්නේ මේ ධර්මය හනෝගෙම හිත සුව පිණිස හේතු වෙනෝ කියන එක. ඕ, නිවැරදිව ග්‍රහණය කරගත්තොත්. ඉතින් අද අපි මේ ගැඹුරින් කතා කරපෝ අලගද්දූපම සූත්‍රයෙන් අපිට ගන්න තියෙන ප්‍රධානම පණිවිඩය මොකක්ද කියලා සාරාංශ කරොත් මට හිතෙන්නේ ධර්මය කියන්නේ එක පැත්තකින් බලවත් ආයුධයක් අනිත් පැත්තෙන් හරිම සියුම් දෙයක්. ඒක ඇත්ත. හරියට අර සර්පයා වගේ වැරදියට ඇල්ලුවොත් ඒකෙන්ම විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා නුවණින් නිවැරදි අරමුණින් පරිස්සමෙන් ග්‍රහණය කර ගැනීම අත්‍යවශ්‍යයි. වාදයට නෙවෙයි අවබෝධයට. ඔව්. වැරදියට තේරුම් ගත්තොත් අර අරිට්ට හාමුදුරුවන්ට වුණා වගේ තමන්ටත් අනුන්ටත් ශාසනයටත් හානි වෙන්න පුළුවන්. ඒ වගේම අර පහුර උපමාව. ඒකෙන් අපිට මතක් කරනවා ධර්මය කියන්නේත් අල්ලගෙන උඩඟු වෙන්න ඕන දෙයක් නෙවෙයි. නෑ. ඒක සසරෙන් එතර වෙන්න උපකාරී වෙන මෙවලමක් විතරයි නිවන අවබෝධ කළාට පස්සේ ඒ ධර්ම සංකල්පවලටත් බැඳෙන්නේ නැතු වෙන තරම් හිත දියුණු වෙන්න ඕන. ඉතින් මේ කාරණා එක්ක අපිට හිතන්න යමක් ඉතුරු වෙනවා වගේ අපි ධර්මයේ ඉගෙන ගනිද්දී ධර්මයේ කතා කරද්දී අපේ යටි අරමුණ මොකද්ද? වාද විවාද වලින් තර්ක වලින් දිනලා සතුට වෙන එකද? ඒම නැත්නම් මේ දුකින් මිදෙන්න මේ යථාර්ථය අවබෝධ කරගන්න තියෙන අවංක උවමනාවද? මේ ප්‍රශ්න ගැන මදක් හිතන්න, විමසන්න මේ අලගත් උපම සූත්‍රය අපිට කදිම මඟ පෙන්වීමක් කරනවා.